සමන්නේ දානානි දාතං අලං කුඤ්ඤානි කහතුං මනුස්ස භූතස් දේව භූතස්ස පිපකාරානි කුඤ්ඤානි මනුස්ස භූතස්ස පිපකාරානි කුඤ්ඤානි පබ්බිතස්ස පිපකාරානි කුඤ්ඤානි අතිගෞරවනීය සල්පිය පොදු රාජමාව විහාරාධිපති අතිගෞරවනීය පඬිතු ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කුලින්ය මහා සංඝරත්න වහන්සේලායි සද්ධා බුද්ධ සම්පන්න කාරණික පින්තුනි මේ පින්වත් හැම දිනම අභිදාවසේදී මේ සූදානම් වෙන්නේ මේ සෑම දෙනාගේම ජීවිතවලට වටිනා කුසල ධර්මයක් සංඥා ක්‍රියාවක් සිද්ධ කරගන්නා වගේම ඊටාම වටිනා කුසල උපාකාර ගුණයක් සිද්ධ කරන්නට. මුලින්ම අපි මතක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එදා ලෝකලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පස්සේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ ලබා ගන්නට හේතු දුන්න උපකාරයෙක් යෝගී යෝගී කියලා සතිය ඇති කියන මොහොත බලාගෙන ඉඳීමෙන් පූජා කළා. ඒක අනිමිත රූපයෙන් පූජා. මේ තුලින් අවවාදයන්ගේ ආදර්ශයෙන් ලෝකයට අනුශාසනාවක් කරනවා කුතුපාකාර ගුණයේ ශාසනය ආරම්භයේම එබඳු සත්පුරුෂ උත්තරයන් ආදර්ශයෙන් එමත්ේ උපාසාර ගුණය සිහිපත් කිරීම වශයෙන් අපේ පින්වත් දසෝනන්ගේ සූර්ය බංගාර නැතිනිය සාන්ති සූර්ය බංගාර උතුමන් මයි සූර්ය බංගාර උතුමන් ඇතුළු ඒ පෞලෝ සියාදරු සියලු දෙනාම ඒ වගේ ඥාති හිතයි සියලු දෙනාම එකට එකතු වෙලා එක රාශි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම සිද්ධ කරන පින්කම රාශියක් එකලාගේ සිද්ධ වෙනවා ඒ පින්කම රාශියේ මූලාරම්භය ඇතුළත මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය හදා ගන්නට සමන්ත ලෝකය හදලා දුන්නු ඒ ආදරණීය පියාණන් දයාපරලෝ ගිහිල්ලා වසරක් වෙන මේ මොහොතේදී ඒ කුලරත්න සූර්ය බණ්ඩාර ආදරණීය පියාණන්ට තීචිනිස පරලෝක සංග්‍රහ කිරීම වශයෙන් සුඛෝපාකාර ගුණ සාලකල සමානයේ තියෙනුතුම් මේක තමයි දවසේ සිද්ධ කරන්නේ මම හිතන්නේ මේ ගමත මේ කලාත මේ ඉන්න පිළිසට අනුකෙන්නේ මේ සූර්ය බණ්ඩාර පවුල හඳුන්වන්න ඕනේ නැති වෙයි මම දන්න දවසේ ඉඳලා ඉතින්වත් මෑණියෝ සූර්ය බණ්ඩාර තුමා සේනාසනය ඇසුරු කරගෙන නිතරම ගම්කින් කරනවා බාහිර භෞතිකයේ පැත්තකින් පැමිණලා මේ පවුල ගැන ඒ දෙමෝපියන් ගැන අපිට යමක් හිතනවා නම් එතුමලද සෙවණ ඇදුණු මේ ගම්මු දිහා බලලා අපිට හිතන්න පුළුවන් මේ ජීවත් ජීවිතය දක්න ගොඩාක් දෙනකොට ලංකාවේ ගිහිල්ලා විදේශ රටවල ඉන්නකොට ඒ කාමභෝගී වස්තු දිහා බලලා කියන්නේ ඇහැකරලා තියෙනවා කියලා. ෆ්ලයිට් එකෙන් ඇහැරෙනවා කාම වස්තු දිහා ඇහැකරන ගැතිලා පේන්නේ නැති විලංගාවක් වතුරක්. නමුත් ඒකෝදු ලෝකයක් තුල අපි කුලාංගාරයක් ගන්නවා අපේ සාන්තිසුද්ධ ගන්නවා තමයි සුදිමන්දාර ආත්මා. ශ්‍රීගත හේලිය. තුමුගුවන් මහායනය කරන කුසල ධර්මයන් විතරම පිටුවාගෙන කාමයේ ඇස් අන්ධ නොවි මෙලොවක් පුරවත් දෙකේම ඇස් ඇතුව ජීවත් වෙන බොහෝම නොනැති නිසා. ඉතින් මේ බඳු දරුවන් මේ සමාජයේ දෙහිකල ඒ යසෝමති සූර්ය බංගාර නෑනියන් කොරන්න සූර්ය බංගාර කියන නම් ගැන අන්තම් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ අවස්ථාවේදී නමුත් වචනයක් හෝ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමාජය වෙනුවෙන් වශිකාව වෙනුවෙන් කැපවෙච්ච මහත්මා ගතියෙන් කටයුතු කළ එතුමා ගැන ධර්මයට පරිබාහිර වෙන වචනයක් හරි මෙහෙමක් කියන සුදු කීකල මට හිතනවා මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහන්න ගුණ මොකද වෙන්නේ ගුණ මොකද ගුණේ මතක් දෙපා කියනවා ගුණය කියන දැන් අපි සෞඛ්‍ය කසු වර්ණාවක් නෙමෙයි මේ තුනේ තියෙනවා කව පස්චිම ජනතාවට හැදෙන්න බලා ඒ නිසා හැම දෙනාටම මතක් කරනවා මෙතන ඉඳලා මේ දේශනාව ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම හොඳින් සොයන ශබ්ද කියලා. මූලිකේ නම් ඒ තරම් ලොකු ගැඹුරු ස්වභාවයක් නැති වෙයි. විවිධ මට්ටම් වලින් නිසා හැබැයි යමක් අපේ ජීවිතේ වටිනා දහම් කරුණක් දහම් අවබෝධය කරගෙන කවුරුත් පසු මොන් කියන නිසා විශේෂයෙන්ම සමාජ ධර්මදේශනාව සඳහා මාතෘකා කරන වශයෙන් ශ්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පංචංග නිපාතයේ කියන සුවනකේ සූත්‍රය. මේ සුමන දේවි කියලා කොසල් රජුගේ බුදුරජාණන් වහන්සේ කරන්නේ ජේතවනාරාමයේ කාලයේදී කුසල රජුගේ දියණියක් වූ සුමනා දේවිය ප්‍රත 500කින් ඒ වගේම දෙවියන් 500ක් පිරිවරාගෙන ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනාට එකක් පස්සේ ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ ශාසනයේ වික්කම් මහන්සලා දෙනමක් වෙනවා දෙන්නම ශ්‍රද්ධාවෙන් බොහොම සමානයි. සීලයෙන් බොහොම සමානයි. ප්‍රඥාවෙන් බොහොම සමානයි. හැබැයි එක්කෙනෙක් දාන ආදී කුසල ධර්ම කරන්නේ නැහැ. අනිත් භික්ෂුව සමන්ත ලැබුණු පමණකින් ලැබෙන ධර්ම නැති දාන ආදී කුසල ධර්ම සිද්ධ කරනවා. හැබැයි සීලෙන් ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. ඒකෙන් ඉඳන් වෙනවා එතනකට දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මහන්ස මේ දෙන්න මේ වික්ෂණ වහන්සේලා දෙන්න කලෝදේ කරලා දිව්‍ය ලෝකයේ හදිස්සියේ උපන්නොත් වෙනසක් වෙනවද මේ දෙන්නාගේ. මොකද ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. භාගතුන් වහන්සේ දේශනා කරන තියෙන මොහොතේ ධර්මතා පහක් තියෙනවා දන් දෙන කෙනා දන් නොදෙන කෙනාව යට කරගෙන ඉන්න. දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණේ දිව්‍ය සැප මේ සැපයෙන් දිව්‍ය රසයෙන් දිව්‍ය ආධිපත්‍යයෙන් කියන මේ කණේ දන් දෙන කෙනා ආත්පසින් වැඩි දන් දෙන කෙනාට වඩා හොඳ ස්වාමීන් වහන්සේ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමානයි සීලෙන් සමානයි ප්‍රඥාවෙන් සමානයි එක්කෙනෙක් ගම් දෙනවා එක්කෙනෙක් ගම් දෙන්නේ හැබැයි ඒ දෙන්නා මනුෂ්‍ය රූප උපනතන සත්‍යනවාද කියන වචනාවෙන් යම් ධම් නොදෙන කෙනාට වඩා ධම් දෙන කෙනා මනුෂ්‍ය ලෝකේ ආවිෂයෙන් වර්ණයෙන් සැපකින් රසයෙන් ආධිපත්‍යයෙන් ආත්පස අන්තිමව නැරගෙන ඉන්නවා. සම්මෝත වලා ඉන්නවා. දැන් මුදිනායිට වඩා මේ ධර්මතාව පාසයෙන් බබලනවා වගේ. හොඳයි ස්වාමීන් වහන්සේ යම් වෙලාවකදී ශ්‍රද්ධාවෙන් සමානයි සීලයෙන් සමානයි ප්‍රඥාවෙන් සමානයි නම් දෙන එක විශ්වාසයෙන්ම ඉගෙන දෙන්නේ මේ දෙන ආපෝ ශාසනයේ පැවිදිව කරන සත්‍යය කියන සමානයි දන් නොදෙන වික්ෂුවට වඩා දන් දෙන්න දුන්න වික්ෂුවට ධර්මක පහක් වෙනවා මොකක්ද යම් ජීවරයක් පොරවනවා නම් නිවන්දනයකින්ම පොරවනවා නිවන්දනය නොකොට පොරවන එක අඩුයි. කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ගන්නකොට මේ ජීවිතේ ගන්නකොට අනිත් අය අයදිනාලාදී වෙන මහන්සේ කරා අනිත් අය බොහෝ කෙනෙක් ජීවිත ගෙනල්ලා පූජා කරනවා අහම්ෙන් තමයි තමන් හොයාගන්නේ. ඊට පස්සේ බොහෝ දෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට නැවත නැවත නිවන්දනය කළා. ආරාධනා කරලා ධනෙ පිළිගන්නවා ආරාධනාව නැතුව ධනයක් ලැබෙනවා බොහෝම කලකට. ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු නැතුව ලෝකයාගේ ලෝකයා අයදිනවදී අනේ ස්වාමීන් අපේ දේනාසනේ වලින් අපේ කුටි වලින් මං කුටි කරගෙන මේ වගේ සීනාසන මෙය බොහෝ පරිහරණය කරනවා. ඊට පස්සේ විලාම්පස දේසජ්‍ය පරිත්‍යාගයන් බොහෝ විදුකින් අනුසහය ලැබෙනවා. ඒ වගේම යම්ම විච්ඡු පිරිසක් වගේ ඉන්නවා නම් අර විච්ඡු වහන්සේලාගේ විච්ඡු ගුණා ප්‍රියයි මනාපයි. ප්‍රියෝ දේවල්ම ඉස්සර කළා දෙනවා ස්වාමීන් වහන්සේ මොනවද කළා දෙන්නේ මොකද කළා දෙන්නේ කොහොමද කියලා. දෙන්නේ ධර්මතා පහ ධර්මතා පහ දන් නොදුන්නු විච්ඡේද වඩා දන් දුන්නු විච්ඡේද අභිභව එතකොට සුමනාව යනවා එහෙනම් ස්වාමීන් වහන්සේ දෙවියන්ගෙන් ඕන වෙනවා. මිනිස්යන්ගෙන් ඕන වෙනවා. පැවිද්දන්ගෙන් ඕන වෙනවා. මෙතනම සම් ජීවිතේ. මෙතනම පින් කරියුතු නේද කියලා ඒවන් භාගිත මාස්කේන ඒ මේක සුමන්නේ ඒවන් ජී ඒවන් ජී සුමනේ දානයි ධාතුන් අලම්පුණයන් ධාතුන් දේව පුත්‍රත් දේව පුත්‍රත් උපකාරයන් පුණ්‍යයන් සංකේතසු උපකාරාන් දුන්නා පබුද්දසු උපකාරාන් දුන්නා ඒකේම මොසුනම් ඒකේම මොසුනම් දෙවියන් දෙකින් අවශ්‍යයි මාස්ටර් දෙකින් අවශ්‍යයි දෙවියන් දෙකින් අවශ්‍යයි කියලා මේ අහංග හේතුවක් තිබුණා අසුමනාදී අහංග හේතුව තමයි මේක දෙක කශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝම හොඳට සිදුවත් දුරුතුරු විචන අවශ්‍යතාවක් තියෙනවා. ඒ දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි. සීලෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් පොද කරන්නේ වත්තතුවක් පුරනවා කියලා කියන්නේ තමන්ට පාත්‍රයට විතරක් ධානය අරගෙන යනවා. අනිසෝම සාරණ්‍ය වතු කරනවා කියලා ඈතට සිද්ධපාතේ දීර්ඝ පාස්තට වැඩි දුරක් අරගෙන ඇවිල්ලා දිගන් විශ්වම වහන්සලා ඉන්නවාද කවුරුසියා ඉන්නවාද කියලා අහලා පාස්තරේට සිද්ධපාතේ කරගෙන ඇවිල්ලා අනිත් පැයට හොයලා බලලා සමහර තමන්ගේ සිද්ධපාතේ ලැබුම් කියලා කොටස දීලාමයි අනුභව කරනවා. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා ඕකට කායනාශය කරන අපරාධී අප්‍රමාදී ඉක්මනට බණ භාවනා කරගන්න ඕනේ. ඒ කාලයට වඩා ඔය තීතරංග ඕවට යන කාලයට වඩා ඉක්මනට ඉඳලා කරගන්න කොට නිතර වෙන්න ඕනේ කියලා ඉතින් එයා ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාදී බණ භාවනා කරනවා. මේ ස්වාමීන් වහන්සේ බණ භාවනා කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ සමානයි. සල්ලගේ හැබැයි ඉඳ ලැබෙනවා සම්මුදේවා. මේ ඉඳලා මේ දෙන්නත් ගන්නවා ඒ සාසනය අධිකම කරනවා බැරිද? බැරිලා දෙන්නම් විතර අවස්ථාව දිවිසු කරනවා. ඉපදිනා බුද්ධාංගයක්ම දිව්‍ය ලෝකයේ එන්නේ අත පරිසරවලින් දලා සරල අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ දෙන්නා යන කොටවල දිවන්දි දෙකයි. නිතරම ධම් දීල භවනා කරපු හාමුදුරුවෝ කොසල් රජුවන්ට පුතෙක් කියලා අර සුමනා දේවිට මල්ලි කෙනෙක් කියලා උපන්නා. මොකද බඳු භවනා කරන්නේ ශ්‍රද්ධාවෙන් සමානයි, සීලෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි නම් දුන්නා. අනිත් සමාන. එයා ඒ දෙකම සාජ්‍යයේදී කුසල් කරනවා. හැබැයි දෙන්නම එක දවසේ උපන්නා. උපන්න හිඳා රජ කුමාරයයි කාමරේන දෙන්නම තියෙනවා. රජ කුමාරයයි කාමරේ දෙන්නම තියෙනකොට රජ කුමාරයා අභිමුඛ ළඟා වුණාට සිරියන් ගබඩාව ඒක අමුතු දකින්නකොට කංගල් ජාති සංඥාය පහළ වෙනවා. පහළ වෙලා මම මේ කොහොමද රජෙ විතර මෙතෙන් ආවේ කොහොමද කියලා බැලුව කනෝ දැක්කා කාශ්‍යප සම්මා සම්බුදුන් වහන්සේගේ ශාසනයේ හොඳ සත්‍යයෙන් සිල්වත් භාවනා කරලා හොඳට පින්නපත් දීලා දානෙ දුන්නා ඒකම තමයි යාළුවෝ කියන්නේ දැන් කොයි යාළුවා කියලා බලනකොට දෙන්න තමන්ගේ ඇදකම පාමුල පුදි විචි ඇදට පැදුරට දාලා ඉන්නවා කියන්නේ දැක්කා මොකද දෙන්නා එක දාපේ කොහොම නැහින්ද කාමරේ තිබ්බේ ඊට පස්සේ ඒකම අර රාශි කුස උපන්න අර දරුවට ජාති මරණ යනවා දෙන්නා පිටුන කතා කරන්නේ එතකොට අරයා දැක්ක මෙයා මෙයා බලන දැකලා දැන් රාජකුමාරයා කියනවා මේක කර්මකේ දෙයක් කියනවා ඒකෙන් කතා කරන්න පුළුවන් වෙච්ච එක ඒ ඒ කාරණේ කතා කරන්න පුළුවන් වෙච්ච එක පොඩි කාරණේ ඒ වගේම ඒක උපන්දලා වෙන්නේ ඉතින් ඒක ආසත් ඉතින් කියන්නේ ඊට පස්සේ එදා මන්ත්‍රී රූපේ අහන්න නැතුව ගන් දෙන්නේ නැතුව අද ලැජ්ජ නැතුව ලමුදරුව මේ දා ගන්නවා මේ දේ කියලා අහනවා රජු කොහොමද? කාගෙන්ද? අර දාසි වාගෙනුන්ති උපන්නද පොඩි කරා. ඒත් ආරය කාලේ විදර්ශනා කරන මාන්නයක් ඇති කරගත්ත කාරණා නෙමෙයි. සියලු ටිකක් ඉන්නවත් හදත් ඉන්නත් ඒකම රතර මහදාතු නේ කියලා කියනවා. හරිද? ඕක අනගනයි කියලා සුමනක් මහ. මෙයාට හිතුන මේ වගේ ධාතු කතාවක් කතා කරනවා නම් ඒ කාන්තේ මේ ශ්‍රමණ ජීවිත මාර්ගයේ ප්‍රශ්නයි. කැමති නේද දිනුන කොපමණ ආයතන ශ්‍රමණ ජීවිතය. ශ්‍රමණ ජීවිත මාර්ගයේ මේක තමයි. මේක මම දැන් කිව්වෝ මේ ගැන යක්කු දෙන්නේ කියලා හිතාගෙන මාළිදාගෙන් අයින් කරා. ඒ නිසා මම මේක කියන්නේ නැහැ. මේක මම පිළි ගන්නවා කියලා හිතනවා. කියලා හිතාගෙන තමයි සුමනා දේවි දේශනාවේදී ප්‍රශ්නය ඇහුවේ. එතකොට මම මේ කතාව කරන්නේ අපි ගොඩාක් දෙන සමහර විටක කර්මඵල අදහන් නැති කට්ටිය නම් පිළිගන්න කරන්නේ නැහැ. නමුත් බණ භාවනා කරන ගොඩාක් අය සමහර විටක කියනවා අපි ඉතින් අප්‍රමාදීව බණ භාවනා කරගත්තා නම් හරි පින් කරපු කුසල් කරන්න ඕනේ නැහැ සමහර කියනවා පින් කියන්නේ අවිද්‍යාවට සංකාර කිව්වම පුණ්‍යාන් සංකාර අභුණ්‍යාන් සංකාර කියලා දෙකක්ම කියනවා අවිද්‍යාව ඇතුලේ ඒක වෙන්නේ පින් කරන්න ගියාම කසල දික් වෙනවා ඒ හින්දා පින් ඕනේ නැහැ කියලා. නමුත් එහෙම පින්නෝනේ නැත්තම් විපාක කියලා කථාගිකයන් වහන්සේමයි කල්ලාතු වදාරන්නේ. සිංහතුනි කුසලයට කවදාවත් සසර මිස් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. නිවනක් කියන දහට කුසලයෙන් අකුසලයවත් සසර දික් කරන්නේ. සසර දික් කරන කුසලයේ මත නෙවෙයි නිවන නැතිකම මතයි. ඉතින් මට මේ කතාව මතක් කරන් කොහොමනේ විශේෂයෙන්ම මේ යමක් කොනක් තරක් කරන්නේ නැති අරවලාගේ සංසාරේ කියන්නේ අපේ ජීවන සරසන කොටසක් නේද නිවන නැතික භවතින එකම පිට එකම රැකවරණය දානාදී කුසල කරනවා ඒ නිසා ඉඳ ලැබෙන හැම වෙලාවකම දානදී කුසල ධර්මයන් සිදු කරගන්න. දානදී කුසල ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤාන බහිත සුඛසේත භික්ඛවේ අභිවදන යත්ත පුඤ්ඤාන මහණෙනි දිනක බලයෙන් දෙපා දින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. මේ දෝ වේවා පරම වේවා මේ හැපි හැම කෙනෙක්ම සැපක් සැප විපාක මාත්‍රයක් තුවක් දුන්නස් මාත්‍රයක් නෙවෙයි නම් කුසල ධර්මයන් නිසායි කුසල ධර්මයන් තුනේ. ඒ නිසා සමතමන්ගේ ලබපු මානව ජීවිතයේ හිස් නොවන විදිහට තම තමන්ට බොහෝ කාලයක් හිත සැප පිණිස හිත රැකවරණය පිණිස පවතිනවා දානාදී කුසල ධර්ම විතරම හිතනාම සිද්ධ කරගන්න ඕනේ. ඒ වගේමයි ඉඳ ලැබෙන හැම වෙලාවකම තම තමන්ට හැකි විදිහට නිති පන්සලු බොහොම අටසිලු සමාදන් වෙන්න ඕනේ. දන් දෙනකොට ලැබෙන ආනිසංසයට වඩා වෙනත් ආනිසංසයක් සිල් රැකෙනකොට ලැබෙනවා. සීල රැකනකොට රකින්නකොට ලැබෙන ආශංසික වඩා වෙනත් ආශංසික ගන්න වෙනවා. මෙන්න මේ වගේ ධම් දෙමින් සීල රකින්න හිතියොත් ඒ කාන්තෙන් ඒ අවිද්‍යාව යුක්ත ලෝකය අතර ජීවිතේ ජීවත් වෙනකොට අවිද්‍යාව ඇතුළේ මොනවා හෝ අනුපාදු සිද්ධ වෙන්න පුළුවන් සිද්ධ වෙනවා. හැබැයි නිතරම දානාදී කුසල ධර්ම සිද්ධ කරලා සීලාදී කුසල ධර්ම පුරුදු කරන කෙනෙක් අසින් යම් අනුකූලවක් නම් කියලා මේ සිද්ධ දුක කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා සමහර කෙනෙක් ඉන්නවා අඩවස්සක් වරපම් කරලා අද කාලේ රුපියල් වගේ රටේ කාලේ තිබුණේ මසුන් මසුන් අටවස්සක් හොරකම් කරලා ඉතිරියයි. සමහරව මසු ලක්ෂ ගණනක් හොරකම් කරලා ඉතිරියයි. ඒක හේතුව ධනවත්කම නිල්ලනවා. දැන් අටවස්සක් වගේ යෝධිය හොරකම් කරන්නේ දුක්ක් කෙනෙක් නේ. එයා හොරකම් කරාම රාජ්‍ය පුරුෂයෙක් මොකද කරන්නේ අදලා ඉතිරියයි. මසු ලක්ෂ ගණනක් හොරකම් කරන්නේ හොරකම් කරන දැන් කියන කෙනෙක් නේ. ක්‍රියාව අල්ලන් දෙනකොට රාජපුරුෂට අල්ලස් දෙනවා. දීලා දෙනවා. ඒක හරි තියෙන්නේ කොහොම හරි අතහත් මේ අදමස්ස මොරණ කරලා ගෙදේ ගියාම අපිට දැන කොරනකොට කියන්නේ. මහණෙන් ඒ වගේ සද්ධා ධනේ, සීල ධනේ, හිදි උත්පත්ති සාධ සුත ප්‍රඥා කියන මෙන්න මේ සත්‍යාවේ ධනේ යම් කෙනෙක් දුක්පත් නම් අරුණක් ඉතාමත් දුක අකුසලයක් ඇති කරන දෙයක් කියන්නේ. ඉතාමත් දුක අකුසලයක් ඇති දෙයක් කියන්නේ. සද්ධා ධනේ සීල ධනේ හිතියක්ක් දාන සුත ප්‍රඥා කියන මෙන්න සත්‍යාවේ ධනේ ගන්න කියන පොහොසත් නම් සමහර විට දුසු අතිපාදලා දුක දුක යනවා. ඒක කොහොමද? ඒ නිසා නිවන මේක ඕගොල්ලන්ගේ ජීවිතයට යම් පමණක හෝ රැකවරණයක් හදා ගන්නවා නම් පිළිත දේශනාවක් හදා ගන්නවා නම් ඒ ගානාදී කුසල ධර්මයන් සාසීලාදී ගුණ ධර්මයන් කියනවා. ඒ තුලින් සමස්ත ලෝකවල ජීව ලෝකවල ඉපදින්න පුළුවන්. ලැබුවා වූ ජීවිත සත්‍යවත් භාවයන් සත්‍ය බලන ධර්මතා ලැබෙන ආත්ම අවශ්‍ය නිවන් අවබෝධ කරගන්නට වටිනා වටිනා අවශ්‍යයි. ඒ මෙහි සුත්තකුත් කියනවා. ඒ කුසල ධර්මයන් දෝෂයක් පින් කරන ධර්මයන් ආදී දෝෂයක් නිදන්නේ කුසලයක් කළා ඒකට විපාකයක් කියන දිවිලෝකේ ප්‍රඥාලෝකෙට උපන්නා. ඒ හැම දෙයක්ම හේතුන් වෙනවත්යෙන් සකස් වෙච්ච සංකත දෙයක් නිසා ආමෝ අපිට කල්පකාණේ හරි දුක පිළිදෙන්න පුළුවන්. ඉතින් කෙනෙකුට දානාදී කුසල ධර්ම සිද්ධ කරන්නේ සීලාදී ගුණ ධර්මයක පිළිපදලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යඥය අවබෝධ කරගන්න පුළුවන් නම් අනේ ජීවිතේ බොහෝම ශ්‍රේෂ්ඨයි. උදාහරණයක්. කෙනෙකුට මේ සත්‍යඥයේ අවබෝධය නැති වුණාම ඒ ජීවිතයේට දුක දරාගෙන නිරායාසයි. සුද්ධ බලාගෙන ඉන්නේ නිරායාස. එයාට දුක ධර්මයේ නිගන්නා කෙනාගේ ජීවිතයට ගලාගෙන යන දුක දුක්ඛ ධර්ම සම්ප්‍රායයෙන් දෙආකාරයෙන් බව. මෙලොව සරලව ඇයි ධර්මය කියලා කියන්නේ වෙනකොට නෙමෙයි ඇත්ත ඇති හැටි උගන්වලා කියලා අපේ මොහොත සපහවල දෙන එක. ධර්මයේ කියවහම මහා මුතුලක් නෙමෙයි. අපේ ජීවිත අවබෝධය ලබා දෙන කරුණාකාරණා කියලා දෙන එක. ධර්මය කියන්නේ. බුදුදහම දේශනා කළ ධර්මයේ ධර්ම නැත්තම් ඒවා නෙවෙයි පොඩි ළමයි. අපි මෙහෙම කියුවොත් අපි ලොකෝ කල්පනා කරන මොතරතාවට යනවා. නිහිලා ඔය කල්ු ගන්න අපි වතුර දානවා මෙන්න මේ ප්‍රාර්ථනාව කරලා. මේ ගල යට යන්න දෙපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා දාන. දැන් මම මොකද කියන්නේ? උඩ පාවේ. යටයන්නේ. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ උඩ පාවේවා කියලා. ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. අල්ප අස්තරාගලට සම්බර යටදී. හරි තමයි. දැන් බලන්නකො අපේ මනස දිහා ඉදීම අපිට ඇවිල්ලා නැද්ද කියලා අපි බලාපොරොත්තු වෙච්චේ නෙලදී මේ දුකේ. කමුගත යටේ ආවා කියලා බලාපොරොත්තු වුණා යටේ ආවා කියලා ප්‍රාර්ථනා කළා. අනිත් අපි ප්‍රාර්ථනා කළාට කමුගල යට ගියා කියලා කරුණාවයක් නොනවා සුබ පාවෙනවා කියලා ප්‍රාර්ථනා කළා. අපි ප්‍රාර්ථනා කරන්නේ පරිබරයක් ඇති. ඉදීම කැපසුදේ යම් පිටයන් වලදී සම්පූර්ණ හිතන බලාපොරොත්තු වෙනදී නොලැබී මේ දුක ඇවිල්ලානේ. හොඳට බලන්න අපිට එහෙම දුකක් ආවම දුකාව කවුරුද යටදී හින්දාද අපි වැරදි ප්‍රාර්ථනා හින්දාද කියන්නේ. යට යනකල යට යනවා කියන එක ධර්මතාවයක්. එතකොට ස්වභාවික ධර්මතාවයක පටහැනිව යමක් ප්‍රාර්ථනා කරනම දුකේනේ හොයාගන්නේ නැහැ. එන්නේ හරි. ඒ මොහොත මොකක්ද කියන්නේ දීකෝ හරි. ඔගොල්ලෝ කවුරු කැමතිද ලෙඩ වෙනවට කැමතිද නැහැ. ලෙඩ නොවී කැමති නේද? කැමති. ඔක්කොම කවුරුත් කැඳුළු මහල් වෙනවට මහල් නොදින්න කැඳුළුද? ඔක්කොම කවුරුත් කැඳුළුද නැරෙන්න මොකද කියන්නේ? දැන් බලන්නකො අපිට මොකද වෙන්නේ කියලා. අපි ලෙඩ නොදින්න කැමති ලෙඩ වෙනවා. මහල් නොදින්න කැමති මහල් වෙනවා. මොකද ඉන්නේ කියන්නේ අපි ගාමෝදේ මොකද නැති නැරිනොල අපි කැමති නැහැ. අනේ නරනවා. ඔබ දන්නවද යටපා යට යන කල උදපා වේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසක්. දෙද දෙන කල දෙද නොවේවා. ජීවන රූපේ නොදිගාවා. නැසන රූපේ නොනසේවා කියලා ප්‍රාර්ථනා කළා. දුකෙන් මනසට දෙසක් නැහැ කියලා දන්නේ. ධර්මයේ නොදන්නකොට තියෙන භාවය ඒකයි. බලන්නකො මොනතරම් මොනදයිද කියලා හිතනවා නේද අර උපමාව දිහා බලනවා මේගොල්ලන්. මොකක්ද? යට යන ගලක් උඩ පාදයේ වාසිය ප්‍රාර්ථනා කරලා ලැබුණ නැතුවම ඇඬුවොත් එයා මොනතරම් මොනදයි කියලා හිතනවද? එතකොට හිතනවා කොටියක් මොනේ? ඒ ඇයි අපිට හිතෙන්නේ නැත්තේ හේතුම වේවා මහලුම වේවා මොඳ වේවා කියලා හිතලා මගේ මනස දුක වෙන එක මෙච්චර බාලා ඉන්නේ කියලා ඉඳලා ධර්මයේ තුලින් දෙන ප්‍රඥාව අපිට අවදි වෙලා නැති නිසා බලන්න පොඩිලානේ කර්මවත්නේ ප්‍රාර්ථනාවක් නෙමෙයි කියන්නේ එහෙම නෙමෙයි ඇයි අපේ මනසේ ඒ තරම් බොරසක් පිට පස්සේ ඉන්නේ බුදුමාගේ ධර්මයේ කියන දේ පිළිබඳ සත්‍ය සත්‍ය අවබෝධයක් විසක බන්න බන්න බන හඳවුම් දක්වා සුද්ධ කහදේ ජීවිතේ ගතන දෙවියනේ ගහක් ගන්නද අපදාන කරනකොට ඒ ගහක් පැලැති කාලයක් තිබුණා ඒ ගහක් රසිකාලයක් තිබුණා ඒ ගහක් තරුව කාලයක් තියෙනවා අබලස් වලට මෙන්න යනවා. අබලස් ටිකෙන් විතරයි කියන්නේ. ඊළඟට ගෝම මේක අතු කපන් කරනවා, ඉති කපන් කරනවා, අතු කඩාගෙන යනවා, ඉති කඩාගෙන යනවා, ගල් මුල් පහර වලවදිනවා. එතකොට අබලස්වා කරලා. ඒ වගේමයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා ධර්මය අවබෝධ කරගත්තා කියලා කියන්නේ අපිට කියලා දෙන්නේ මොකද හේතුඵල ධර්ම. මේ මම මම වගේ වගේ කියලා අපි ඇත්ත නොදන්නා කමින් හිතාගෙන හිටියට මේ ශරීරයට දීග අවස්ථාවක් තිබුණා මොටේ වගේ කලයක අවස්ථාවක් තිබුණා ලදරු අවස්ථාවක් තිබුණා තරුණ අවස්ථාවක් මේක ඔබේ හැදෙනවා මේ රූපයක් දෙනවා අර ගහකට කවදාව හිතෙන්නේ මම ලැබෙන්නේ මම හරි මම මහදී කියලා. ඒ වගේම මේ රූපයටත් එන්නේ හිතෙන්නේ නැහැ, හිතන්නේ නැහැ, හිතක්ද මම වෙදේ මම මහල්ලේ මම කරේ හැබැයි මේ රූපය අර ගහ කියන දෙකම සබහව ධර්මතාවයක පැවැත්මක් කියන තේරුම් නොගත්ත අවිද්‍යාවෙන් පෝෂණය වෙච්ච අපේ මනසට මේකේ යථා ස්වභාවය තේරුම් නොගත්ත අවිද්‍යාවෙන් පෝෂණය වෙච්ච අපේ මනස දරන විතරම මම දෙවෙනවා. මම දැන් මහලි මම දැනෙන්නේ යන්නේ කියලා කිව්වා. ධර්මයේ තේරුම් නොගත්තාම අන්න බුද්ධි ධර්මයේ මට්ටමට පත් වෙනවා. ජීවිත ධර්මෝ මෙලොවදීම නොයි නොයි නොයි කියේ දුක් වශයෙන්. ඕක දෙකේ අපරාධය. මේ නොදන්නාකම තුලින් විශාල අපරාධ උත්තර විතරක් නෙවෙයි. මේ නොදන්නාකම තුලින් අනන්ත පරිමාණ දෙයක් නොකෙනෙන සසලට යන කර්ම බලයක් සකස් වෙනවා. කර්ම භවයක් සකස් වෙනවා. අපි මහා ලෝකෝට හිතාගෙන ඉන්න අපේ ලෝකය ඒක අනිශ්චයයි. දුකයි අපෝ. අවුලක් වතුන කියලා. ඒ වතුරට හැමෝම දිය වෙනවා වගේ. හැබැයි අවුල හොයන්න සහ අනිශ්චයයි. ඒ වගේ ප්‍රඥාව නැමැති ආලෝකයේ නොරැඳෙන තාක් මේ ලෝකය හැදියා. ඒ ප්‍රඥාවෙන් ආලෝකයේ නිදක් කරගෙන මේක කියනවා. මේ ධර්මයේ කිලි හරිම වටිනා දැනුමක් කියලා දෙනවා. මම ඉතින් පොඩි කාරණාවක් මතක් කරගන්න අන්න ඒක කියලා. කොහොම හරි අවබෝධයේ සබන්ද ඒ ධර්මකාන්තික අවබෝධය ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඒ ගැන පොඩි ඉස්සෙල්ලා පොඩි කරපාරක් කරනවා. අවබෝධය. භාවනා කරනකොට ගියාම ධර්ම කරුණු ගැන ධම්මාශ්‍රම අවබෝධයක් කියන වර්තමානයේ කොහොමද දක්වාම ගොඩක් දෙනෙකු තවත් පැත්තකින් හැදෙන දෙයක්. එහෙනම් මේ රූපයෙන් ගහකට සමානයි, කයකට සමානයි, අවිද්‍යාවන් කෝණයෙන් විත මනසකින් ප්‍රශ්න කියලා දිවනවා. ඒ වගේ වැඩ නැහැ මොකද ඔක්කොම හිතේ තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ ලෝකෙම තියෙන්නේ එහෙනම් හිතේ කතාවක්. එහෙනම් මේ ඇත්ත නැත්ත කරලා පෙන්වන්නේ බොරුවක් පෙන්වන්නේ මේ ඔක්කොම කියනවා ඇතිකම හම්බ වෙන්නේ අපේ මනසටයි. ඔක්කොම මනෝවිද්‍යාන මාත්‍රක ලෝකයක් තියෙන්නේ වගේ දැනට එනවා අපි. නමුත් කියන දරත් දෙන්නේ ඒකෙන් ඉතල ඒක දැනගත්තා කියලා තේරුම් ගන්න. ඒක ගොඩ යන්නත් මේ ඔක්කොම මායාව විඥානයේ මායාව සිටේ තියෙන විදිහට දැනගත්තා කියලා සෝදාවන් ඉතින් කරන්නේ. අවුරුදු පොඩි කොමාවක් කියන අද මේක ඉතින් මතකයි. සතගුණාව වල ගැත්තලාම් වල අර බොහොමද ගියාම මතකයි. ඒක කිසිම කියනවා මේ දික්ටි හතර නැද්දේ විශාල කාන්තාවක් කොටි හතරක් හරි කරලා මැද යකඩයක් තේරෙනවා. දැන් කාන්දක් හතරට සමාන්තරව කුතුහල පැත්තේ සමුන් පැත්තේ නැගෙන පැත්තේ බඩෙන් පැත්තේ විද්‍යාන්තරේ ලොකු කාන්දක් හතරක් සමාන්තරව තියෙනවාම දැන් නැද ලොකු කාන්දක් බුක්කේ තියෙනවා මේ බලන්න අපි දෙන්නේ ආශ්චර්යයේ ඔක්කොම අඳලා ගන්නවා. හරි දැන් කාන්දක් හතරේ සමාන කවර තමයි කියන්නේ. ඈත්යහමදෝහාවේ සමහර ගන්න කොට කරනවා දෙකම එකිනෙකට කරන් මේක දෙයින් කරන් එකට විදිහට වඩාත් කරනවා. හරි සමහර කරනවා බිඳු කරනවා යන විදිහට කරනවා විදිහ. සංගාරිකයෝ කරනවා. නැද යතර කියලා කියනවා. හැබැයි කිසිම දෙයක කිසිම දැනකට සංගත නැහැ. තේරෙන්නේ කාන්දන් කෑලි හතරක් වගේ තියෙනවා. හරිද? එතකොට යකඩ කෑල්ලට කාන්දන් කෑලි යකඩ කෑල්ල ඔහොම පවතින කාන්දන් කෑලි හතර ඕනේද නැද්ද? ඕන. කාන්දන් කෑලි හතර පවතින යකඩ කෑල්ල ඕනේද? යකඩ කෑල්ල දැන් නැද? කොහොමද සම්බන්ධ නැතුව උඩ නැද හිඳින්ද කාන්දන් කෑලි හතර ඕනේද? ඕන. මොකද කාර්යයන්ගේ හතර දිත්තේ පොතේ ඉඳලා තකර ගන්න ඕනේ. ඔව්. ඒ වගේ. උපමාව උපමේය මගේ අම්මා තාත්තා දුව පුතා මං දෙවියන් මුතුමනි දුවල් දුවල් යනවා අරන් ඕකේ යන ලංකාව කොළඹට ලංකා ඕගොල්ලන්ට ලෝකයක් තියෙනවා විකාලේ ආව විද්‍යා ඉස්කෝලේ ආවම කියන යම් දැනුමක් මතකයක් තියෙනවා. මේක තමයි විශේෂයක්. මේ ගානේ මොකද අම්මා අප්පා කිව්වා දුක පාරවල් ගැන යන පාරවල් නිදී කරනවා හිතේ කියන මේ අර්ථමක කියනවා පාරවල්. ඔය ටික ඔය දැනුම ඔක්කොම ටික තියෙන්නේ මනෝ විඥානය. හරියට ඔබට උපමා කරන්න ඔය දැනුම ඔබලගේ ලෝකයේද අර මැද සුදු යකඩ කෑල්ල වගේ. මැද සුදු යකඩ කෑල්ල. හැබැයි ඔය යකඩ කෑල්ල කොහොම මැද තියෙන්නේ මොකක් කියනකද? හස්තර පැත්තේ දික්ක හතරේ සමාන්තර වල කාන්දන් ගැන හිත කියනකම් විතරයි. ඒ වගේ මැද තියෙන යකඩ කුඩේ සමාන වෙලා මොකද්ද? අපේ ලෝක යම්සා පොඩි කාලේ ඉඳලා දැනුත් මෙහෙම මොකද කුස්සිය තියෙනවා එහා පැත්තක් තියෙනවා කවුරු තියෙනවා කියලා හරි දැනුත් මේ ඔක්කොම මට අන්තපයි කියනවා කියන දැනෙද්දි මේ ඔක්කොම දැනුත් දුන්නා සිහි කරන්න පුළුවන්කම හිතන්න පුළුවන්කම කියන්න පුළුවන්කම කරන්න පුළුවන් මේ ඔක්කොම ලෝකේ මේක ලකඩ කෑල්ල. ওই ලකඩ කෑල්ල කිසිලා තියෙන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන ධාතු. මේ ආයතන හයේ උපකාරයෙන් ආයතන හයේ සමාන්තර සමන් තමයි යෝගී කියන්නේ. හොතට මතක තියාගන්න යකඩ කෑල්ල පවතින කාමයන් ගැන හදනවා. හැබැයි කාමයන් ගැන හදන පවතින දැනගන්න ඕනේ නැහැ වගේ. අපේ ලෝකේ පවතින මේ ආයතන පිටවල. මේ ආයතන පවතින ලෝකය. ඒ ඉඳ රසනාසුළු ලෝකෝත්තර වෙනවා. අපේ ලෝකයේ කියන එක ඒක මුසු ධර්මයේ නැති වුණාම කියන අවශ්‍යය කොහොමද ධර්මයේ කියන්නේ සුදු ධර්මා පිළිසාරෝ සද්ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ අපි ගාව තියෙන මේ ලෝකයේ හැදිලා හැටි දෙන්නා. ඒ කියන්නේ නැද යකඩ ගැල්ල එකම විච්ඡේදකට සම්බන්ධ නැති යකඩ ගැල්ල නැද හිතියේ කොහොමද කියන එකයි දෙන්නා. ඒ වගේ ඒවා බුදා අම්මා තාත්තා රන්දිදී නැති නැති කියලා අපි කතා කරන මේ රූපය අපිට හිතුණට අපිට කියුණට අපිට තේරෙන ඇහැට රූපයට සංග සම්පිත අයිති කියලා නෑ. ඒවා නිසා මේ රූපය හැදෙනවා. හැම රූපේමයි. හරි කොහොමද සිද්ධියක් තියෙන්නේ. යම් දවසක ඔබගේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතනයන් එකම එකක් හෝ පිළිදෙන දැක්කෝ මේ බමුදු විස්තර විසුනෝ කියනවා එකම එක ඇහැ කරක් පිළිදෙන දැක්කෝ ඔක්කොම යකඩ ගැල්ල කවදාවත් නැති වෙන්නේ අර කාංගයන් හැටියට සමානකම කියන සමානතාවය එනවා. ඒකත් හරි මොකක් හරි වෙලා සමානතාවය විසුනොත් ඉඳලා ගන්න කවුරුත් නෑ මෙන්න මේ ලෝකයේ කියන එක මේ අපිට හම් වෙන ආයතන හයෙන් ආයතන කියලා කියන්නේ ඇහ, කන, දිව, නාසය, ශරීර, මනස කියන මේ ධර්මතා හයෙන් එකක හෝ විද්‍යාව පහළ වුණා. අවිද්‍යාව නැති වුණා. ඇත්ත ඇතුලේ දැක්කෝ. ලෝකයට. ඔය ලෝකයේ තියෙන අපිට හම්බ වෙන දැන තමයි කර්ම භවය කියන්නේ. ඔය ගතිය ඇතිකා බවපක්ෂයේ ගාති කියලා හිතනවානේ. මානසික ඔය ගතිය ඇතිකා උපදිනවා කියන කාරණාවයි. බලන්න ඔයගොල්ලන්ට මොනවා හරියක් සිහි වෙනවා. සිහි වෙන සිහි වෙන හැම එකක්ම බාහිර තියනවා ඉන්නවා කියන දැනකට ඔයගොල්ලන්ට හම්බ වෙනවා මිසක අපිට අපේ මනසට සිහි වෙනවා කියලා කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මට දැන් දැනගන්න ඕනේ කදේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නිකන්නේ එම කොහක් පරක් පෙරට දීර්ඝ සංසාරක දුක් විඳින මේ අහිංසක ලෝකයේ දුක දැකලා ඒ දුක නැති කරන කාවට හේතු දෙවි කියලා දෙන්නයි මේ ධර්ම ගොඩාක් ගැඹුරු නෑ බොහෝම මොහොත ගොඩක් ගැඹුරුයි හැබැයි අගේ කියන්න තියෙන්නේ වැරදි විරුද්ධව කියන්නේ දැන කියලා ඒ වගේ ශාසනය ගැඹුරුයි ගැටුවා ඕම සරල දැනවල යන්න තියෙනවා. ඉතින් මට නිදි මතක් කරගන්න මේ කවදාවත් අරවා මේ සුවෝගේ ධර්මයේ නැත්තම් බුදුදහම දේශනා කරන සත්‍යය නදන්නකොට පොඩි ළමයෙක් වගේ කප්පෙට පත් වෙලා පවතින යථා ස්වභාවයට ප්‍රතිවිරුද්ධව ප්‍රාර්ථනා කළා දැනුම් දුක් වෙනවා විතරක් නෙමෙයි. මතෝත ප්‍රතිසන්දි වශයෙන් ගන්න ලෝකෙට හැදෙනවා. අපි කවදාවත්ම ධර්මයක් නොදන්න කෙනෙක් මේ ශාසනය අහලවත් නැති කෙනෙක් කිසිම විලාවක හීනකින්වත් ගන්නෑ. අපිට හම්බ වෙන මේ ලෝකය ආයතන හය නිසාම කවුද නමුත් ආයතන හය එකකටවත් නැති සත්‍යයක් කියන එක දක්වනවා. ඔන්න නොදන්නා බවයි මේ ශාසනයේ සංකීර්ණය. දවස විශාල ධන අත්‍යතාවයක් දැකලා බුදුරජාණන් වහන්සේ මේ විච්ඡමන්ත මහාන අද්භූත නාස්තර ස්වාමීන්ගේ අන්ධකාරය මේක වන අන්ධකාරය කවුද නිරෝධ කරන්නේ කියනවා මහා කියනවා ඔබට වඩා අවිද්‍යාව අන්ධකාරය කියලා. මට ප්‍රේණලු කියන එක මුක්තිෝත්තර මුක්තිෝත්පාද කාලයක් මානසික ජීවිතයක් ලැබෙන්නේ ආවේදී ඔයගලන්ට පිළිගන්න කරගන්න. සද්ධර්මයේ කියන ධර්මතාවය තුළින් වෙන මොකෝවක් උගන්වනවා නෙමෙයි. හැමදාම නොගන්න හැමදාම නොදැක්ක අපේ ජීවිතයේම ඇතිවෙන්නයි කියන්නේ. මුළු ලෝකයම හරි ලකඩ කැලලක් වගේ කායික ටික නිසා බලන බලන රූප ටික දකින්න දකින්න දේ එකතු වෙනවා. අහන අහන දේ එකතු වෙනවා. ගන්ධසුන් දාන කරන දේ එකතු වෙනවා. දකින්න අහන දැනෙන ඔක්කොම ටික එකතු වෙලා එකතු වෙලා පෝෂණය වෙලා හැදෙන මේ ලෝකය තුල ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ සංසා වාසයන් දෙන කෝමති ඒ වගේම කිල්ලවරක් නොගෙන සසරක සැලැස්වත් වී કોઈ දුක් ටික ඔක්කොම ගේවා ගන්න ඕකෙ මොකද කියන්නේ කියන්නේ මොකද අපිට පොඩ්ඩක් මහන්සි වෙන්න පුළුවන් නම් ඇහැට රූපයක් පේන්නේ කොහොමද? රූපයක් පේන දැනද තියෙන්නේ මොනවද කියලා. මට කනට ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? ඇහෙන්නේ මොන වගේ ධර්ම ප්‍රතිපදක් අඩංගු වෙලා තියෙනවද? ඇත්තටම මට වාසියට ගන්ධයක් දැනෙන්නේ කොහොමද? දැනගම ඇති වෙන්නේ කොහොමද? එතන අඩංගු වෙලා තියෙන්නේ මොනවද? මට දිවස රසක් දැනෙන්නේ කොහොමද? රසක් දැනෙන්නට මොන මොනෝගේ ධර්මතාවයක්ද තියෙන්නේ? කියලා විස්තර නියෝගය කියලා හොයනවා. දුක නැති කරන්න ක්‍රමය. පොඩි කාලේ උපන්න දවසකට නැරෙනකම් හැමෝම හොයනවා. අපිට තේින්නේ නම් ගෙවල් දොරවල් දාන වාහන ඉඳ කඩන් මිලසුදල් නැත්නම් ඉගෙන ගන්න ඇති ඉගෙන ගන්න ග්‍රහ රැටි ආරක්ෂා හොයන්නේ කියලා. ඔය ද්‍රව්‍ය කාරණා හැදී දෙන්නේ කියක ඔය හොයන්නේ සැප සතුට කියලා. එක එක ක්‍රමවල. හැබැයි එච්චර සැප සතුට දෙක ලබා ගැනීම සඳහා බොහෝ දේ හොයන අපි සැප සතුට දෙක නැත්නම් බොහෝ දේ අවශ්‍ය වෙන කෙනා කවුද කියන්නේ හොයන්නේ මේකට එක දර්ශනයක් යොමු වුණාම ඕකම විසිකරනවා. ඒ නිසා රූපයක් තියෙන්නේ කොහොමද? කේන්දර අදංග මොනවද? කියන කාරණාව බලන්න දැකපු දවසට අංග බෝලක ප්‍රාර්ථනා නිසා එන දුකක් ඒ වගේම අනන්ත අපරිමාණ සංසාරෙට පිටින් මෙලම යන සතර තරන්න අතරද ඉතින් ඒකට ගැඹුරකට යන්න මූලික උපකාරයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සුදු අර්ථයක් නගන්නා කෙනෙක් වුණා. කාලයක් ටික ටික පුරුදු පුහුණු කරනකොට ඒ ධර්මතාවයේ තුලින් විවාහයෙන් ප්‍රඥාව ඒ ජීවිතේ ගමන් කරනවා. ඒ නිසා අර දෙවඳ මනසක් හදාගෙන ප්‍රාර්ථනා කරලා දුක් වෙන මට්ටමේ මානසික මට්ටමක් අයින් කරන්න ඕනේ නැහැ. අනන්ත අපරිමාණ සංසාරික දුක අයින් කරන්න ඕනේ නැහැ. ඒ වගේම සත්‍යඥය කියන ධර්මතාවයේ අවබෝධය පරිපූර්ණව ලබා ගන්න ඕනේ නැහැ. අද සමලව අපි යමක් පටන් ගමු. ගොඩක් ඕනේ නැහැ. මේ කතා කරනකොට මේක ගැඹුරු කියන දුක මහන්සියෙන්දට ලොකුම අදහසලා බොහෝම සරලව දෙන්නේ නැහැ. ඒකද අපිට නිතරම විශ්ින්තා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමදාම මම මම කගේ කගේ කියලා සොරතෝන් කියලා හිතනවනේ. සිද්දට මේ කයි උදේින් ප්‍රයත්නව මගේ අසරිතනවා මගේ පොඩ්ඩක්වත් මගේ උදේකවත් මගේ ළමයා මගේ දෙකව කියලා කියනවා කියනවා කියනවා හිතනවා හිතනවා උදේිට කිය කියලා කර ගන්නවා කියලා. හරි ඔය තරම් කරුණු හිතන ඔය තරම් කරුණු කියන ඔය තරම් ලංකර ගන්න මේ මමයා කවුද කියලා පොඩ්ඩක් බලන්න. ඒක බලන්න පොඩ්ඩක් දේහුවක් එකකට හදපටන් සිද්ධ වෙනවා. මේ කායපත්තර පිට නඟුරු නම් නිතරම අපිට දැනෙන්න කරන්න පුළුවන්. මේක ගැඹුර නෙමෙයි නොකරන කරයි කියන්නේ. අපි බැලුවොත් මම කියන්නේ ඇත්තටම මම කියන්නේ ටෙස්ට් එකකට අපිට තනියෙන් ඉන්නසත් පුළුවන් ටෙස්ට් එක කපලා දැම්මොත් ඒ මාව කපලා දැම්මා නෑ මේක ටෙස්ට් එකක් ඊළඟ මේ ශරීරයේ තියෙන හෝමකත හෝම කුපිත කවල ගත්තද බලන්න හෝම කුපිත මම කියලා පේනවා නුවන් මේ කයි එකින් එකින් දෙන්නේ පොත සම්මා මාස්නේ වගේ අයින් කරලා කනගුණ ආහාර නිසා හැදිච්ච මේ කොටස් අවශ්‍යයක් නෑ. ඇයි කය කියලා කියන්නේ? කය කාය කියන්නේ කොටස් කියනවා. කාය කියන වචනේ තේරුම කොටස්. චෛනේ වික්‍රේ වේදනාය මහන්නේ වේදනා කොටස් 6 චෛනේ වික්‍රේ සංඥාය මහන්නේ සංඥා කොටස් 6 චෛනේ වික්‍රේ චේතනාය මහන්නේ චේතනා කොටස් 6 ඒ වගේ කායික කොටස් කොටස් 32 42ක් තියෙනවා ජීවිත ගන්න පුළුවන් කිස්සේ මේ කොටස් 32 දිහා බැලුවොත් තමයි කන බොන බත් පාන් කවුද මෙහෙද බලන්න සත්‍ය හෝ පුද්ගලයෝ සත්‍ය පුද්ගල කොටස් බත්කයක් අපිට බත්කයට ඒක මම මගේ මගේ ආත්මය කියන දුකීද බත්කයට නම් මම නෙමෙයි හැබැයි මේ ශරීරේ ඒ මොකද අපි ධර්ම ගන්න ධර්මයෙන් දෙන්න හේතු වල ගන්නවා තුලින් කියන්නේ මොකක්ද හේතුවක් නිසා ඵලයක් හටගන්නවා නම් මේ ඵලය අයිති හේතුව නිසා තමයි කරන්නේ. කනබුන බක්වා කවුරු මොකද කියන්නේ සත්‍ය පුද්ගල නොවන අනාත්ම හේතුවක්. ඒ හේතුව නිසා හටගන්න මේ ශරීරය අනාත්මයි. මොකද කියන්නේ අපි කොහොමද සමුදේ ධර්මානුපස්සීව කාය ආරම්භ කොටස් පිට ගැලුවා සමුදේ ධම්මෝ පස්සවකාශ මේ කය ඇතිවීම බලනවා. කනගනා හරි නිසා මේ රූපය ඇති වෙනවා නේද? වාය ධම්මෝ පස්සවකාශ කන කොහොම ගත්තාම කවුරුත් මේවා නොදී ඉකේ මොකද වෙන්නේ? තව කතාවක් දෙකක් දුන්නේ දෙකක් යනවා තව දෙකක් දුන්නේ නැත්නම් කරනවා තව දුන්නු. තව ආයතන කරනකොට කය වවකන්න පුළුවන් වෙයි. ඉතින් මම නම් මගේ කඩ පොඩි කොහොමද කිව්වා කියලා ඒක හරි අපේ මගේ කියලා දෙනම පැත්තකින් ගම් මොක්කාගෙන හිතද කය අයිති ආහාරය විතරයි. ඒ හින්දා ආහාරය නැතුව තියාගන්න බැරි. ආහාරය දීලා මම කියන කයින් කරන බලන්න තියාගන්න බැරි දුන්නේ. අපි හිතන්නේ මම කියන හැඟීමෙන් කියන කය වවත්තද බැරිද කියලා කය මගේ කියලා. නෑ කය මගේ කියලා කය ආහාරය විතරයි. ආහාරය නැතුව ඉඳලා දැන් මෙතුමාගේ ශරීරය මම මගේ කියලා කිව්වොත් මොකක්ද වෙන්නේ? මුටිකන්න තේනේ. ඇයි දරුවා අධිකාර මේ කාටද? ඒ වගේ සිද්ධියක් තමයි ආහාරයේ කාල්ටි රූප මගේ කියලා හොරකම් කරනවා මොකද වෙන්නේ? දුක් හිතේ මොකද්ද? දුක. හොරකම් කරපු දෙනාලු නින්දා අපහාස යනෝ ගනෝ මහවිනේ දුක, දෙදෙනේ දුක, මරණ දුක, භෝක දුකයි අනුලිය මොකක්ද? කනපුර ආහාරය නම් හේතු නිසා හැදුණු රූපේ ආහාරය නැති මොකට නැති වෙනවා ඒකයි ඒක එහෙම දෙයක් මගේ කියලා ගත්තොත් මේ ගෙදර මේ මහත්ය දුක්මාර්ගයෙන් හරි හත කරපු හේතුන් හදාගත්ත බහන්දයක් මේක ඕකාරගෙන පැත්තකින් මම මේක මගේ කියලා ගන්න හදුව දුකක් තියෙනවා පොලිසියෙන් දැන් දුකක් කරන්න මේකවද ප්‍රශ්න හොර ඇයි මට අයිති නැති කියන්නේ. ඒ වගේ මේ කය මම මගේ කියලා අපි අහකින් ගන්න අරමුණ දෙකේ හිතේ කියන ගතියක්. ධර්මය කියන්නේ මොකද කියලා. සතිපට්ඨාන කියන දුක මොකද ඔය ඇත්ත බලපල්ලා කියලා ඇත්තට දෙන්න ඇරවලා දෙන්න. සතිපට්ඨාන කියුවම ධර්මය කියුවම වෙන මොකුත් නෙමෙයි. කනබුන ආහාරයන් තමයි රූපේ හැදලා තියෙනවා ආහාරය නැති මොකද නැති නැති මොකද බලන්න තියෙනවා. බලනකොට මේකනම් මේසු අමස් මේ සෝතන් මේ කය මමවත් මදවත් ස්වභාවයක්ම නොවන ධර්මතාවයක් තියෙන්නේ කියලා එක ටික ටික ටික නේද සකාර පහල වෙනවා. ඒකකොට මම මගේ මගේ ආත්මය කියන හැඟීම් ටික ටික දෙකෙන් දෙකෙන් මේ කය දෙක වුණාට පහළ වුණාට දිවිවත් නැතෙන්ද කියන්නේ මම මෙදෙන්නේ මම පහළ වෙන්නේ මම ලැබෙන්නේ කියනවත් දුකේ ඉන්නේ ඒ විතරකුත් නෙමෙයි තව එකක් වෙනවා කොහොම කර කර ඉන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙකේ හිතුවේ දකින්න ඕක ටිකක් දෙන්නේ දෙන්නකොට දකින්නදී ඇතිකම අහනදී ඇතිකමට ඉක්කුත් වෙන එක කරන්නේ ඒ නතර වුණා මොකද වෙන්නේ? මම මෙන්න ගෙදර කියලා සිහි කළොත් ගෙදර කියලා සිහි කරපු මගේ මනස මට හම්බ වෙනවා මම හිතෙන් මම සිතිවිල්ලක් සිහි කළා ඒ හිත නැති වෙනකොට මම සිතිවිල්ල නැති වෙනවා කියන එක දෙනවා මේකට ගනුදෙනවා රසන දන්නේ කියලා එකිනෙක එකිනෙක එකිනෙක කියනවා. අපි ඉන්නවා ප්‍රතිපත්තන් දුන්නේ කියන්නේ දුකේ දේවල් ඕක අපි දන්නවා කියලා. ධර්ම ඇත්ත. ධර්මයයි ධම්මයේ අතමහර කරනකොට ඇතිවෙන ප්‍රතිඵලය දෙනවා. ඒ නිසා ඔබලට පුළුවන් නම් ඔන්න පිළිගත්තවක් කරගන්න. අද දවස් එනකොටම ශක්තිදාව මනාතුන අතර උන්ගේ ගුණාංග ඇතුලේ කාරහා පයනකොට වාහනේ දැක්කලා නැරිලා තමයි කාරණේ මහා රැලි භාරේ හැදෙන්න පයින්නෝ නැත්නම් පයින්නෝ අය වාහනේව අර විලා කැටේ ගුණාංගකට එනවා දුක ආපෝ වාහනේ කොට අමතකයි මම ළඟට කතා කරලා මම උදාස් වෙලා හිටියා ඒ මානසික දුක දෙනවා මම කවදාවත් ඒ දුක අවබෝධ කරගන්න ඒකේ කරකින නිලක්කේ මිනිස්සෙක් කියලා අපිට දුක එනකොට දුක එනකොට ඒ දුක නැති කරගන්නකොට ඒ දුක ආධුහන්දේ කියලා බලන්න කටේ මම සිද්ධ නැත්තම් අර්ථකථන සමාරයි ඔය වගේ කොච්චර අපි හතර දුක් විඳලා ඒ නිසා මේ උත්සාහිත සසත් දැනුම ඔබලා දෙරකට කවුරුත් නැහැ. ඔබලන්ට හිතෙන්නේ අපේ ප්‍රශ්නයයි අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අයියලා ළඟ මල්ලියා ඉන්නවා අපිට ඕන ලාගේ දෙයක් කරගන්න ඉලක්කම් තියෙනවා කියලා. Uttama Siddhanamati Ittibalo Vihanyati Astadyathamamati Kutu Kutsati Kena මට බුද්ධි ඉන්නවා ධනෙ කියනවා කියලා නුවණට කෙනා හිතනවා සමන්ත සමන්වත් නැතුව බුද්ධ දෙන්න ධනෙ කියනවා අපි අපේ සුවරත් කියනවා මේ ධන්නේ මම උතුමට බව උපමාවකට ගන්නවා කවුද කියන්නේ. ඒක වචන ඒ තුමයි මේ වගේ දාවෝ දේවාගමෝට අපි වගේ නැහැ කියන විදිහට උසස්. නම් තෝරලා කියලා. මේ ඔක්කොම සිදුවා. මගේ ශරීරය අරගෙන කරපු කුසලයක් තියෙනවා. වැඩිදී මොකද මොහොතක් තිබුණා එච්චර පිළිතුරු ඒ නිසා දෙකත් බලලා මට මෙච්චර මේවා තියෙනවා කියලා ප්‍රකාශ වෙන්න එපා. කොහොම හරි මානසික භාවයක් ලබන්නේ සත්‍යය අවබෝධ කරගන්නවා කියන කරපස්ස. පොඩිම පොඩි සාන්තරයක් මාතරයක් සාන්තරයක් කියන්නේ. මාතර අපි කවුරු ධර්ම විචක්කම් අපි මේ ආධිකාරියේ ඉන්නවා මාළිගාව මට සිහි කරනකොට මම ගිහිල්ලා නැද්ද හෝ ගිහිල්ලා වදින්ද බාහිර තියෙන මාළිගාව පේන තාක්ෂණය කාට පොඩි දෙයක් වුණා මට බාහිර යමක් අහුවේ ඒක උන්දා බුදු අපිට ඒ වගේ බාහිර යමකට මගේ මනස නැගලා පොගිනතා ඔබ කියනවා කර්ම භවයේ ඒකාන්ත ප්‍රතිසංවේදී විශේෂය. නැරඹ මොහොතකට කලින් ඇහැ කන දිව නාසය ශරීරයේ මනස ශරීරයේ පංචේන්ද්‍රිය අක්‍රිය පංචේන්ද්‍රිය අක්‍රිය වුණාම මේ භෞතික වස්තුවේ තියෙන නෑදෑක ඔක්කොම නැති වෙනවා ඊට පස්සේ මන ආයතනෙන් තමන් කරපු කීපු දේවල් සිදුවෙනවා සිහි වුණාට දැන් මම මාළිගාව සිහි කරනකොට සිහි කරන මගේ මනස අභිමුඛ බාහිර යමක් වෙනවා කියලා තේරෙනවා. ඒ විදිහටම මනසින් සිහි කරනකොට බාහිර වෙනවා සිහි කරනදී කියනවා වගේ කියනවා. තම සිහි කරපු දේ ගන්න යනවා වගේ නෑ. ඒ සිහි කරපු නිමිත්තට මම යන්න හදනකොටම මෙතන විඥානය අතහැරෙනවා අදිනවා. යමක වෙලාවක සතිපට්ඨාන වඩන්න කියලා කියන්නේ කය පිළිසිඳ දකින්න දකින්න මම මගේ මගේ ආත්මය කියන හැඟීම අඩුවෙන් අඩුවෙන්ද ජීවන ගන්න කියනවා. එතකොට මේ කය මම මගේ මගේ ආත්මය කියන දැකීම අඩු වෙනකොට ඒක මමායනය කරලා දුක් විඳින එක අඩු වෙනවා වගේම දුකක් අඩු වෙනවා වගේම බාහිරට නැඹුරුච්ච ගැටි නැහැ. සංහාව කියන්නේ සංහාව නැතිව දුක නැති වෙනවා කියන එකේ හේතුව දන්නවා. සංහාව කියනවා කියලා කියන්නේ බාහිර සමන්ත පරිබාහිර පැත්තේ. ද්‍රව්‍ය කාරණා විතරේ මේ කපිපත්තාන වඩනකොට මේ වගේ ගන්න දුරු වෙනකොට අපේ මනස හිත රූප ශබ්ද ගන්ධ රස පුස්තකයෙන් බාහිරකට නැඹුරෙච්ච ගතිය ආදියන අදුනේ අදුනේ මොකක්ද වෙන්නේ නැත්නම් ආධ්‍යාත්මයෙන් ගේන හිත පිළිගන්න. සමාධියෙන් හිත පිළිගන්න. ආපස්සට. එතකොට තියෙන්නේ මම මාලිකාවද හිතනකොට මගේ හිතින් මාලිකාව කියලා සිතුවිල්ල සිහිකර බව මට තේරෙනවා. හිතන එක නතර වෙනකොටම සිතුවිල්ල නතර වෙච්ච බවම තේරෙනවා. අම්මා කියලා සිහි කරනකොටම අම්මා කියලා සිහි කරු බවක් සිහියෙන් පේනවා මට. ඒ සිහි කරන්නේ නැති වෙනකොටම ඒක නැතිවක් කියලා තේරෙනවා. මොනම විදියකටවත් මම මොන තරම් දයක් සිහි කරන්න පුළුවන් සිහි දෙන්නේ හිතන්න පුළුවන් හිත. හැබැයි හිතන සිහිකම් දේවල් කවදාවත් කියනවා වෙන්නේ නැහැ. ඒ නිසා ජීව රහතන් වහන්සේ ජීවත් කියන්නේ මම නිරෝධය කරන බාහිර කියන දේවල් සිහි කරනවා කියන සිද්ධිය අතහැරලා. සිහි කරන එකයි තියෙන දේ සිහි කරන එකට වෙනසක්. දැකපු දෙයක් සිහි කරන එකයි සිහි කරන දේ තියෙන එකයි තියෙන දෙයක් සිහි කරන එකයි අතර වෙනසක්. දැන් මාලිගාව කියලා සිහි කළොත් ඔයගොල්ලෝ මේ සිහි කරන්නේ කලින් දැකපු අත්දැකීම මොකද දැන් තියෙන එක නෙමෙයි. ආරාමයේ ඉතරට උගලන්ගේ මනස අවදි වුණොත් භවයක් නැහැ. බාහිර ලෝකෙම අදහනවා. ඒකට සුදුසු දෙයක් නැහැ. ඉතින් මේ සතිපට්ඨානයේ ලැබෙන තුරු අපි ඔන්න ඔය වගේ ආර්ථික තරුණ වෙනවා. ඒ හින්දා හැම දිනාටම හිතට මතක් කරනවා බුද්ධ ශාසන කාලයක් ලැබුණු වෙලාවේදී සසර දුකේ නිවන සත්‍යය ලැබුණු වෙලාවේදී අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ අවස්ථාවේදී අතිංශ වර්ධවා ගන්න එපා. තමන්ට පිළිසස් පිළිසස්ම කරගන්න කියලා. පින්වතුනි මේ ශාසනය මුළු විශ්වම කොම්පා කරන මහෞත්මයන් වහන්සේලා මක්ෂහල් සෙරිත් මහරහතන් වහන්සේ. සෙරිත් මහරහතන් වහන්සේ පින්වන් පාදයන් අවස්ථාවේදී සුත්තඥ විසු මහත්සලා උදාවලා රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගෙන පිටුපසින් ගමන් යනකොට සරිත් මහරහතන් වහන්සේ අනුවාදයක් කරනවා මම විනයෙන් වර්තනා දෙන්නවා උපේන නිකන් වරණ නේද නාමරණං වා සච්චා වා පුරේවා පටිපංචක නාලසට කනවාම පටික උපේන නිගම්මරණ දෙපස්සෙම මරණ මෙරිලා උපන්න ඉදිරිලා නැරෙන නාමරණ කක්කා වාපේ වාපේවන් පසවන කරීමක් නැහැ පටිපංචක මා විනාශක අසමාදේ ධර්මයේ පිළිපදිත මා විනාශක විනාශ වෙන්නේපා කනවාම පටික සංසම්පත්‍ය ධර්මයේ පා කියලා අවවාද කළායි කියනවා බැරි. ඉතින් ඒ එක්තරා වහන්සේලාගේ අවවාදයක් මතක් කළා මේ බුද්ධ උපාද කාලයේ ලැබුණ වෙලාවෙදී තමන්ගේ ජීවිතේ පිළිපැත් පිළිසරණ කරගන්න ලොකුලක් වෙනාට මතක් කරනවා මේ දේශනාව අනුමාන උතුම් නිවන් පිළිසෙහි පාරමිතාවෙත්වා මේ දේශනාව තුළ මම ඇත්තටම කරුණක් කිව්වේ නෑ හැබැයි විමුක්තිය දුක ගෙවා ගන්න කැමති කෙනෙකුට දුක අයින් කරගන්න කැමති කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙකුට මඟ දෙන්නේ මත්තලම් මෙන්න මේ දිශාවට ගියොත් මෙන්න මේම පැත්තක් තියෙනවා එකකට ගියොත් සිංහගේ හැඟීමක් හදාගන්න වෙනස්කයක් හදාගන්න පුළුවන් මේ කියන දිශාවක් වෙන එක විතරම මේකයි. මේ දේශනාව තුන කවුරුන් කියන්නේ කියන්නේ. ඒක නේද නමුත් ඔබ හිතට හොඳයින මනාපයින ප්‍රියයින මොකුත් උනායි හිතේ වගේ දුක අප්‍රියයින අමනාපයින එපාන ඕනෙක අපිට අවශ්‍යතාවයක් තියෙනවා මට ඕන වුණොත් දැන් කොන්දක පොළට යන්න ඇඳුනේ කියලා හොඳටම වහිනවා එක එක ප්‍රශ්න ගොඩයි කියන්නේ ඒකම තමයි මොනවද කියලා පොඩි දෙයක් දෙන්න මම හරියටම පොඩියක් හරියටම වෙන කෝට්ටයක් ගන්නවා මොන හරි කරගෙන මම අවශ්‍ය අවශ්‍ය ඒනොට හැබැයි අවශ්‍ය නැත්තම් දැන් ලෝකෙ යටනේ අද වහිනවා යන්නේ ඒක අවශ්‍ය කාර්යයක් ඒ වගේ දැන් අපහැන්නේ දැන් දැන් විතරකට ළමයි මොනවා හරි ප්‍රශ්න අපිට අවශ්‍යතාවය නැහැ අවශ්‍යතාවය තියෙනවා අවශ්‍යයි නම් මේ දහම අවශ්‍යයි නම් මේ දී අවශ්‍යයි නම් දුකෙන් නිදහස් වෙන්න කොහොමරියක් හදාගන්න ඒක බාධාවක් ගෙවල් වලවත් වැඩ කරනවා දුවා කරනවා ඕක බාධා ඕක ප්‍රශ්නවත් අපිට වැඩ අනිවාර්යයෙන්ම කටයුතු කරන්න අවශ්‍ය නැහැ කියන එක ඒ නිසා ඒක මේ දහම අවශ්‍යද නැද්ද සුදුසුකම් විතරක් වීම ඕනද නැද්ද කියන කොහොමද තීරණය කරගන්න ඒ නිසා මේ දේශනාවෙන් කොහොමද කරන්නේ අද දවසේදී අපි හැමෝම මේක එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිවෙලට ගත්ත සුව පාංගාලෝකයේ සුවඳු මල් දිනකස පූජා කළා වගේ ප්‍රාර්ථනා කළ කුසල් සිදු කරගත්තා ඒ වගේම අවස්ථාන පූර්ව සත්‍යයන් විදුක්පති සේවය කළා මේ තුනේ ගණිත විද සියලුම කුසලයන් අපේ ආරාධනා කළා ඒ නිසා දෙවියන්ට යෝග්‍ය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනව ශාසන ආනිෂ්ඨ කර සිල් දෙවියෝද මේ පින්වත් සිල් දෙනාගේ දේවල් දරුවන් රැකලා ඉස්තාර අධිත්‍රිතු ශාසන ආනිෂ්ඨ කර සිල් දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් දේශ වල වර්ධනය කරගන්න දීප ප්‍රතිපෝෂණය සැලසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව හේතුමතුන් කියන නිරතුරු නිරතුරු ලබා දෙන ආශිර්වාදයෙන් සම්මාන කරමු ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිත්වා ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං අවකාශත්තාච බුද්ධත්තා දේවානාගා මහිත්‍තිකෝ පුඤ්ඤතා අනුමෝදිත්වා සියංගා සරෝගේම අද මේ ගාථා දේශනාව විශේෂයෙන් සිද්ධ කරේ අපි අපේ මේ වර්ෂයක දෙකදී අභවකාශ වෙච්ච කුලරත්න සූර්ය පාඨාගාරයේ සමාවින්නේ ඉතින් බොහෝ සෝදාහන්නේ දුරු ධර්ම ශ්‍රවණය කළ බොහෝ කුසලසිත කරගත්තා වාදන් දේශනා කළා කුසලසිත කරගත්තා අපි දෙතුන්ම කෙතුලා තුනුවන් වන්දනා කළා බොහෝ කුසලසිත කරගත්තා මේ ඒ වගේ නේද මුතුන් සීල සමාදන් වුණා සියලුතුන් බවට පත්වලා කුසලසිත කරගත්තා බොහෝ වටිනා පින්කම් රාශියක් සිද්ධ වුණා සිද්ධ කළා මේ තුලින් දැන්තරිත සියලුම කුසල ධර්මයන් මේක වාශයක ඉලෙකදී කවුදිය කළ කුලරත්න සූර්ය බණ්ඩාර කියනවා සත්‍යඥාන සංකල්පය සම්බුද්ධා ඒ වගේම අපේ ඉන්වත් යසොන්නගේ සූර්ය බණ්ඩාර නැතිගේ වර්ග පරම්පරාගත ආගමීය නෑමයන් කියන වර්ග පරම්පරාගත සංඥාසින් සිංහලේ ජීවනය සිද්ධ කරනවා. ඒ වගේම ශාන්ත මාත්මාවයිස් මහත්මාගේ ඉස්කෝමේ සාසංගමයේ එන නෝනමාත්මගේ පසින් මේ පරිවර්තී සීනාත ජීවත් කරනවා. ඒක නිසා සම්බන්ධ සීලයේ අයිතිවාසිකම් සිද්ධ කරනවා. විශේෂයෙන්ම විශේෂයෙන්ම කොරක්ම සූර්ය ගංගාදී තුමාගේ සියලුම නාතික්ෂණයේ කාමෝදන් ප්‍රමාණවද දෙත්වා මේකේ මනෝමෝදන් සතුන් සැපයට පත්වන උතුම් නිර්වාණ සම්පත්තිය සැනසෙන්න මේ සියලු මේ නාතික හේතුකාරණී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉතම් මේ නාතිනම් හොන්තු සුඛිතා හොන්තු ඒ වගේම අධිදේශනා වලින් දැන් තියෙන සීලෝම් කුසල ධර්මයන් ඒ පංචයෙන් එක් වැඩ කටයුතු කරනවා සතුටු ස්වාමීන් වහන්සේට දෙලදාන පසෝණය කළා. අපේ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයට අපි ආරම්භ ආමෝදන් කරනවා මේ කුසල පරිපාලක දිනෝස්සයන් වහන්සේලා සිදුකේ විශේෂතාවය චිරජීවීත්වය කරන කියන ශාසන මාර්ගකටු සිදුවීම කරගත් ශක්තිය දෙවිය ලැබේවා ප්‍රාප්තියේ බෝධි මුදුන් වන සංසෙන්ට අපේ දිනෝස්සයන් වහන්සේලා මේ පාරමී වේවා කියන ඒ වගේම මේ කුසල බලයෙන් අපේ යසොන් කුසල බණ්ඩාරකින් හස්නයන්ට නිදුක්ඛී සුඛභාවය චිරජීවනය ලැබේවා උතුම් සත්‍යඥ භාවාව බෝධ කරගෙන මේ උත්සාහ දිවකරණය කරගෙන සත්‍යඥ අවබෝධ පහළ වේවා කියලා ආශිර්වාද කරනවා ඒ වගේම මේ නෑනෑන්ට සම්පූර්ණ බණ්ඩාර මහත්මයා වෛද්‍ය බණ්ඩාර මහත්මයා ඒ වගේම ඒ දෙදෙනාගේම ඒ මහත්තු දෝදරු ඇතුළු සිද්ධාන්තත් මෙතක සහ සම්බන්ධ වෙච්ච සියලු නිදාගෙන් ඒ වගේම පැමිණි සහ සම්බන්ධ හැම දෙනාටම මේ කුසල ධර්ම බලයෙන් මෙකී හේතු සෝපත් භාවයේ විකාශය සම්පත්‍ය සරසත්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිසං සිතන දාලා වූ උතුම් අදරාපර නිවන් සම්පති සාක්ෂාත් කරගත් මේ කුසල ධර්ම මේ සෑම දිනකම තුන්වක් පිණිස ආරම්භ කරගන්නවා විශ්වාස